නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පංච භික්ඛවේ භික්ඛු ආයි කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්‍යගතෝ වා දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංඛං ආභුජිත්වා උජුං භායං පනිධාය පරිමුඛං සතින් උපත්ථෙත්වාති අවරණීය යෝගාවතර මහා සංඝරත්නය අවසරයි අපි ඉවත් කාලගත කලින් ආරම්භ කළා වූ මේ වටිනා මහා සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ අද උද්දේශ වාරයේ හැමාරේ නිදේශ වාරයක විශේෂමක් තමයි මේ මාතෘකා පාඩේ ලබා ගත්තේ. අධිපතාන සූත්‍රය විශේෂ ලාංකික බෞද්ධයන් අතර අත්පාඩම් කිරීමේ වටිනා පිළිත් ධර්මයක් වශයෙන් ඒ වාගේම ඒ ආරම්භක ආනාපාන සති භාවනාව පිළිබඳ හැඳින්වීමක් වශයෙන් කියන මේ දෙආකාරයෙන්ම මේ ඉතිපත් කරපු කොටසෙන් එකක් හෝ අහලා හෝ අධ්‍යයනා කරලා හෝ මතක තියාගෙන හෝ කාටත් පුරුවක් පුරුදුවක් කියන දෙයක්. විශේෂයෙන් මේ වගේ භාවනා මධ්‍යස්ථාන වලට පෙළඹෙන පින්වත් ඇත්තෝ ඒක පිළිබඳව සෑහෙන පරිස්සමක් තියෙනවා. ඒක නිසා මූලික මේ වගේ දෙයක ඇති වටිනාකම හඳුන්වා දීම එතරම් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම නමුත් මේ ආනාපාන සතිය කියන මේ බුද්ධ භාවනාව නැත්නම් බොහෝ විට සර්වඥන් වහන්සේලා තම තමන්ගේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරගන්න අවස්ථාවේ සාධක කරගන්න ආ මේ භාවනාවේ දැනුම් තේරුම් විස්තර අලගිය මුලගිය තැන් කොච්චර පිළිසිඳ බලවත් කෙලවරක් කරන්න බැරි තරම් සිත් ගන්නාසුළු කුදුන ධර්ම කරුණු මතු කරා භාවනා කරන්න කරන්න ඒක පිළිබඳව නැවත කියවන් කියවන් සාකච්ඡා කරන්න කරන්න මේ මූලාරම්භයේ පටන්ම විශාල තොරතුරු රාශියක් නිද්දේශ නිද්දේශ වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ නිසා දැනටමත් අපි ගන්න අහලා තියෙන කටපාඩම් කරලා තියෙන කොටස් වලට මේ භාවනාව තවත් උනන්දු වෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මෙතනදී අපි මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙ යුත්තේ. ඒකෙදී සර්වජන් වහන්සේ මුලින්ම අපි මේ ඉස්සලා ධර්ම දේශනා 10ක පමණ ඉදිරිපත් කරගත්ත විදිහට <clears throat> මූලික යෝගාවචරයාගේ පළගස්මත් ඊගාවට කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන හතරක් හඳුන්වා දී වශයෙන් මාත්‍රකා තැබීම වශයෙන් සමාර කරලා අතංච භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මහණෙනි ඉතාත්තේ භික්ඛු කියන පදය ගලන් ගන්න වෙන්නේ එහෙම නැත්නම් අර්ථය දෙන්න වෙන්නේ ඒකාන්තයෙන්ම මේ සම්යද්දෘතික සාසනයේ කටයුතු කරන කෙනාට මේ සූත්‍රාන්ත ක්‍රමයේද අභිධර්ම ක්‍රමයේද හෝ විනය ක්‍රමයේද වගේ නෙවෙයි භික්ඛු කියලා කිව්වහම ඒක පැවිදි උපසම්පදා සාමණේර වශයෙන් හෝ භික්ඛු භික්ඛුණී වශයෙන් හෝ උපාසක උපාසිකා වශයෙන් බෙදීමකට වඩා පැහැදිලිවම සඳහන් කරන්නේ මේ ශාසනයේ නිවන පිණිස කටයුතු කරන කියන අදහසයි. තවත් විස්තර වශයෙන් කියනවා නම් සංසාරේ බය දැක්කා වූද සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න ආවුද ඕනම කෙනෙකුට මේ ආමන්ත්‍රණය කරපෙනවා. එහෙම නැති වුණොත් හිතෙනවා හිතා ගන්න වෙනවා මේ සතිපට්ඨාන ගැලපෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට විතරයි. ඒව නැත්නම් මේ වචන ආර්ථය පත්ව ගත්තොත් ඒ මෙයන් නමුත් මෙහි මේ මේකක් නෙවෙයි තියෙන්නේ මෙතන සඳහන් වෙන්නේ යම් කිසි භික්ෂුවක් සංසාරයේ බය දැකලා ඒ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන යම් කිසි භික්ෂුවක් වෙනවා නම් ඒ භික්ෂුව කයයි කය ආනුව බලමින් වාසය කරනවා කියලා යම් කිසි දෙයක් Taman වාසයේ විසින් මුලින් මාතෘකා කළා නම් මොකද්ද ඒ අදහස් කරන්නේ කියලා මේ බණ අහන සිවණක් පිළිසකින් සරුවත් යන හස්සේ ප්‍රශ්න කරනවා වගේ මෙතන පේන්නේ. කතාංච බික්කරේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. එහෙම නමුත් ඒ සර්වජන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය ලීලාව දන්නා වූ කිසි කෙනෙක් ඒ වෙලාවේදී අත උස්සලා ස්වාමීන් වහන්සේ ඔය කියන්නේ මේකයි කියලා සභාවෙන් උත්තර දෙනවා නෙවෙයි. ඒ මොකද මේ සර්වජන් වහන්සේ ප්‍රශ්නේ මතු කරලා ඒකෙන් හොඳ ආරම්භයක් පිවිසුමක් ලබාගෙන තමන් වහන්සේම පිළිතුරු දීම සඳහා කරන්නා වූ එක විදිහක දේශනා විලාසයක් අතර තියෙන. ඒ නිසා මහණෙනි ඒ කයේ කයano බලන ජීවත්වන භික්ෂුව යනු කුමක්ද නැත්නම් කයේ කයano බලමින් භික්ෂුවක් ගත කරන්න කියලාද කියලා මේ අහන ප්‍රශ්නය උත්තරය තමයි ඊගාව කොටසෙන් සඳහන් වෙන්නේ. ඒ නිසා මෙතනදී මට මතක් වෙනවා ගිහි කාලේ මේ සූත්‍රය අහනකොට පැහැදිලිව මට ඇතිලා තිබුණ අදහසක් තමයි එක්කෝ මේ ආමන්ත්‍රණය කරන්නේ දැනටමත් සෝවාන් පරත්ත ආර්යයන් වහන්සේලාට වෙන්න ඕනේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා මේ සූත්‍රය කියවන්න ඕන භික්ෂුන් වහන්සේලා. අපි ඒ දවස්වල මම හිතේ ගිහිව ගියත් අර දින එක අහන එක විතරයි කියලා ඒක නිකන් ලොකු ඈත් දේව ස්වරූපයක්. එහෙම නැත්නම් ඒ පින් ඇති භික්ෂුන් වහන්සේලාට පමණයි මේක කියන අදහස ගොඩක් කල් මගේ හිතේ තිබුණා. මම ප්‍රශ්න කරලා තියෙනවා බොහොම ප්‍රියශීලී අදහස් උමාරු කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාත් එක්ක নানা ආකාර විදිහට ඒ අත උත්තර දීලා තිනවා. එහෙම එකක් නෑ. මේක කාටවත් කියලා නමුත් මේ කුක්කුස හැකේ හුඟා කල්යනකම් මගේ හිතේ තිබුණා. ඒ නිසාම දෝ අට කතාව සමහර පොත් හොඳට විස්තර කරලා පෙන්නනවා. මෙතන භික්ෂුවගේ නාමන්ත්‍රණය තිබුණාට ඒ සිවණක් පිරිසටම මේක ගැලපෙනවා කියලා. ඒක නිසා මේ සූත්‍රාන්ත ක්‍රමයට දක්වන අර්ථකථනය අපි මෙතනදී ඉදිරිපත් කර ගන්න ඕනේ නැත්නම් සැකයක් යටිපහුවෙන්න ඉඩ තියෙන නිසා. ඊගාවට සර්වචනාසේ දේශනා කරනවා ඉද බික්ක වේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන ඒ භාවනාවට සුදුසු පරිහරය. ඒක හරියට හොඳ මොලේ ශල්්‍ය කර්මයක් කරන්න හදනවා නම් ඒ ශල්්‍ය කර්මය සඳහා ඒ සුදුසු ඒ ශල්‍යගාරයක් සුදුසු ස්පිරිතාලයක් සොයාගෙන රටේ ලෝකේ ඕන තැනකට මේ ලෙඩා වුණත් දුකටපත් වෙච්ච පවුලක් වුණත් කටයුතු කරන්න වෙනවා ඒ මොකද රෝගයේ තියෙන ස්ථානේ නැත්තම් කරන්න හදන වැඩේ තියෙන සූක්ෂම භාවයත් තීරණාත්මක භාවයත් බරපතලකමක් නිසා ඒ නිසාම සරුවචන් වහන්සේ යම් තැනක මේ සතිපට්ඨාන සූත්‍රය පමණක් නෙමෙයි ආනාපාන සති භාවනාව සඳහන් කරන යන්ත්‍රණක් වෙනවනම් හැම තැනකම මෙන්න මේ පරිසරය ආසනය වගේ දේවල් වෙනුවෙන් වචන කීපයක්ම භාවිත කරලා තියෙනවා. එතනදී මේ විචාර කරලා දෙන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා නිසරණය ඇති කර ගැනීම සඳහා උන්වහන්සේ ස්ථාන තුනක් යෝජනා කරනවා. සමහර ආචාර්යවරු විස්තර කරනවා මේ ඍතු තුනට ගැලපෙන ස්ථාන තුනක් කියලා. වර්ෂා කාලයට ශුන්‍යාගාරයක් අවශ්‍යයි. වහලයක් අඩු ගන්න බිත්ති තුනක් තියෙන එකක් අවශ්‍යයි. එහෙම මොකද නැත්නම් තමන්ගේ භාවනාව සප පහසු විදිහට ඉරියව් පවත්වන්න අමාරු නිසා. ඊගාවට ග්‍රීෂ්ම ඍතුවට ශීත ඍතුවට කියන මේ ඍතු දෙකෙන් ශීත ඍතුවට අරණ්‍යත් ග්‍රීෂ්ම ඍතුවට රුක්ඛ මූලයක් කියන මේ තුන විස්තර කරන අවස්ථාවලදී. ඒක මුගක් ඒ විස්තර වශයෙන් විස්තර විස්තර වෙන වෙලාවක්. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ මේ තුනේදීම කාම අරමුණු කාම සම්බන්ධ දේවල් බැහැර කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තේරෙනවා මේ ආනාපාන සති වාගේ අරියත් මාර්ග ඵලය දක්වාම ගෙන යන බොහෝම දුරතික ගමනක් ගෙන යන භාවනාවක් සඳහා මූලික පරිසරය අත්‍යවශ්‍ය බව. මේ තවත් මේකෙන් ඇඟ වෙන තවත් කාරණාවක් තමයි සරුවචන දේශනාවේ ආනාපානය දක්වන බොහෝ තැන්වල. නැත්තම් 100%ක්ම කියලා වගේ කියන්න පුළුවන් වෙනවා ඉස්සල්ලාම සමතේමයි ගෙනහැර දැක්වේ. ආනාපානය තුලින් සමත භාවනාව වඩලා ඒ සමතය පස්සේ සුදුසු සුදුසු අවස්ථාවල හැටියට ඒ පුද්ගල ආධ්‍යාශය නිස්සය සම්පatti බලලා විපස්සනාවට හරවන අවස්ථාවක් දේශනා වෙලා තියෙනවා. ආන ඒකෙදී ඒ ආනාපාන සමතේදී ඒ පරිසරය බොහෝ වක්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ සප්පාය කරුණු හතක් දේශනා කරනකොට ඒ සේනාසන සප්පාය හරියට තියෙනවා. එහෙම නොතිබිලා ඒක සද්ද සහිත, රූප සහිත, වෙන කාම අරමුණු සහිත අරමුණක් නම් පරිසරයක් නම් බොහෝ විට අර ආයාසයෙන් ඇති කර ගන්නා වූ සමධිය සමාධිය නැවත නැවතත් නැවත නැවතත් ඒ විෂම අරමුණු විශේෂයි දුර්වල වෙනකොට දුර්වල වෙනකොට යෝග ආචරය පසු බාණ්ඩීද තියෙනවා. නමුත් මේ සාසනය කල් යනකොට යනකොට මේ විපස්සනාවක් සඳහා අවශ්‍ය කරන සමතේ කොච්චරද කියන ලාංසුව එnte එnte එnte එnte පහකට බහපු ගතියක් පේනවා. අටුවා යුගයේදී මේක උපචාර සමතදී සෞපචාර අට සමාපatti කියලා උපචාර සමාධියේ පතන් අෂ්ට සමාපatti දක්වා පරාසය තුන ඕනම තැනක විපස්සනාවට යන්න පුළුවන් බවට සීමා පෙන්වලා තියෙනවා. ටීකාව යනකොට ඒක හොඳට විස්තර කරලා දෙනවා. ඒ උපචාරය සදිසු උපචාර උනක් කමක් නැහැ කියලා. උපචාර සමාධිය සමාන ක්‍රියාවක් සමාධියක් තියෙනවා නම් හිතේ ඒක විපස්සනාට ප්‍රමාණ වෙනවා මෙන්න මේ ආනාපාන සඳහා කොච්චරක් මුලින් සමත භාවනාව සමාධි භාවනාව නැත්නම් අර්පණා ධානි භාවනාව කොච්චර කළ යුතුද කොච්චර කරලා විපස්සනාටපත් කරනවද කියන එක පිළිබඳව ඉස්සරහට සාසනයේ තව යනකොට යනකොට මම හිතනවා තවත් විවිධාකාර මත විවිධාකාර විකල්ප ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා ඒ ඉදිරිපත් වෙනකොට නම් මේ අරඤ්‍යගත, රුක්ඛමූලගත, ශුන්‍යාගාර කියන මේ තුනෙන් අරඤ්‍යගත ස්වરૂපේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න පටන් ගන්න ගතියක් වෙන්න තියෙනවා. ඊගාවට එක්කෝ රුක්ඛමූල එහෙම නැත්නම් ශුන්‍යාගාර තමයි. දැන් උගහක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථාන කියලා බොහෝ ගිහි පැවිදියත් අන්න එකතු වෙලා සුළු කාලයක් හෝ <coughs> ඒ භාවනාවට පූර්ව කාලෙ යෙදී ගත කරනකොට ඒ தත්ත්වය අපිට කිට්ටු කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ ශූන්‍යාගාරයට. ඒවා සාමාන්‍යයෙන් අනෙකුත් උත්සව ශාලාවල් වාගේ ලොකුවට ගොඩනැගිලි හැදුවට කිසිම කාම අරමුණක් සඳහා පාවිච්චි නොකරන නිසා සියලු දෙනාම සංසාරයේ බය දකපුවැත්තෝ ඒ බයෙන් ගැලවීමට කටයුතු කරනතෝ නිසා ඒක මේ ආත්ම සංඥාවෙන් ශූන්‍යයි. සත්ත්ව සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ශූන්‍ය නිසා 1000ක් හමාරක් වෙනි ශාලාවක හිටියත් ඒක ශූන්‍යාගාරයක් බවට පත් කර ගන්නට හිතා ගන්නට අපිට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එතනින් තවත් පල්ලෙහාට බහකුවාම අද වර්තමානයේ ලංකාව වගේ රටවල් විතරක් නෙමෙයි අනෙක් රටවල් වලත් කර්මස්ථානාචාර්යවරුන්ට මේකට වඩා පහළ මට්ටමකදී එලෙත්තාඩු කරන්න වෙනවා. ගනුදෙනු කරන්න වෙනවා. හිටු කරන්න වෙනවා. ඒ නිසා කර්මස්ථානාචාර්යවරු මතු කරලා දෙනවා තමන්ගේම ගෙදර තමන්ගේම කාමරේ වුණත් කමක් නැහැ. මේ ශූන්‍යාකාරය තාලෙට හැඩගස්සෝලා ආනාපානෙ පටන් ගන්න පුළුවන් කියලා. මෙතෙන්ට යනකොට නම් ඒ යෝගාවතරයේ වශයෙන් තමන් දැනගන්න ඕනේ එවැනි භාවනා එවැනි ඒ ආනාපාන යෙදීම බොහෝ විට නැඹුරු වෙන්නේ විපස්සනා. හරි අමාරුයි එවැනි ඒ ගෘහස්ත පරිසරයකින් පටන් ගන්න භාවනාව දිගින් දිගටම දිගින් දිගටම සුද්ධ සමත ක්‍රමයට ගෙනියන්න. බෑයි කියන එක නෙවෙයි සඳහන් කරන්නේ අමාරුයි කියන එක. මේ සුද්ධ සමත ක්‍රමයට යන්ත නම් අර කියනා වූ අරණ්‍යගත වීමක්, එහෙම නැත්නම් රුක්ක මූලගත වීමක්, අරිට වඩා සුදුසු බව මම හිතනවා මේ බණහන සුළුපේෂ ඒකත් ඡන්දේ සම්මත කරයි කියලා. එහෙම නමුත් අපි අර ඒ සඳහා ඇති ඉද ප්‍රස්තාව ශූන්‍යාකාරයක් වශයෙන් නිවසක හෝ කරන්න පුළුවන් තියෙන ඉද ප්‍රස්තාව බැහැර කරන්න නරකයි. ඒ මොකද ඒ ආනාපානී උඟාක් ආරම්භයේදී වෙනදාට හිතුවට වඩා කල්ැතුව විපස්සනාවට හරවලා අර ගැඹුරු ධාන හෝ මාර්ගඵල කියන ප්‍රකට අවස්ථාවල් නැති වුණත් භාවනා මානසිකාරයක් නැත්නම් භාවනා ජීවිතයක් භාවනා ඌර්වක් ලබා ගැනීම පවා අද ලෝකේ භාවනා ලෝකේ විශේෂ වටිනාකමක් ඇති දෙයක් වඩවත් ඒකට හේතුව මොකද? අද ගොඩක් භාවනාව සම්දාන්න කරගන්න හදන්නේ පවත්නා වූ කායික මානසික රෝග දුරු කිරීමේ ලාමක ලන්සුවක් විදියට. අන්නේ කායික මානසික දුරු කිරීමේ අවස්ථාවට නම් ඒ ආනාපානයේ කොයිම ක්‍රමයකට හෝ කොතනකින් හෝ පටන් අර ගැනීම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කවුලුවක් විවෘත කරගත්තා වගේ. අමතර එළියක් වැඩෙන්න පටන් ගන්නවා. මේක හැබැයි හොඳ කල්පනාකාරීන්ට විතරක් පුරුදු බණක්. ගැළපෙන බණක්, වටින බණක්. නැති ඇත්තන්ට සමාහට තියෙන தත්ත්වයේ අවුල් වීමලක් හේතු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවා පට බේරලා හොඳට තේරුම් අරගන්න ඕනේ. අරණ්‍යගත ස්වරූපය තමයි උත්කෘෂ්ඨම. ඊගාවට රුක්ඛමූලගත අවස්ථාව ඊගාවට තමයි ශූන්‍යාකාරය කියන එක නමුත් අපිට පේනවා නවීකරණයේ වේගන එනකොට එනකොට ශූන්‍යාකාරයේ පමණමයි දැන් ඉතුරුලා තියෙන්නේ මේ අරණ්‍යගත වීම සහ දුක්ඛ මූලගත වීම කියන එක අති සුඛෝපභෝගී අවස්ථාවක් වශයෙන් පේන්නේ. නමුත් අපට අද ඒකේ උත්කෘෂ්ඨම අවස්ථාව ලැබිලා තියෙන නිසා අපට පුළුවන් ඒ තුනේ ඕනේ අවස්ථාවක් ඇති කරගන්න. අන්න ඒ විදිහට භාවනා පරිසරය හොයාගත්තට පස්සේ අරඤ්‍යගතෝව, රුක්ඛ මූලගතෝව, ශුඤ්ඤාගාරගතෝව, නිචීදති පල්ලංඛං. මේකෙදි පරියන්ඛයක් බැඳගෙන හිඳ ගන්නවා කියන කතාව සරුවත්න දේශනාවක්. එහෙම නැත්නම් වඩාත්ම උත්කෘෂ්ඨ ප්‍රශස්ත තත්ත්වය. ඒකෙදි පරියංකේ කිව්වා මේකෙත් උත්කෘෂ්ඨ මට්ටම් තියෙනවා. පරියංකේ සාමාන්‍ය මට්ටම් තියෙනවා. ආන් මේ විදිහට බලනකොට උත්කෘෂ්ඨම පරියංකේ අපි ගන්නේ Hindu ආගමේ යෝග ව්‍යායාම වල පාවිච්චි කරන්නේ මේ බද්ධ පරියංක. නමුත් ඒක ආනාපාන සති භාවනාවේ සමාධියට කොයිතරම් සම්බන්ධද කොච්චරක් ඒක ඍජු සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක එච්චරම ප්‍රකට ඍජු රේඛීය සම්බන්ධයක් නෙවෙයි. ඒක නිසා ඒ බද්ධ පරියන්කේ බැරි වුණයි කියලා හෝ අර්ධ පරියන්කේ බැරි වුණයි කියලා හෝ සුඛාසනයේ බැරි වුණයි කියලා හෝ අර ඉස්ලාම කියෝ වගේ අර අරණ්‍යයක් නැති වුණයි කියලා හෝ රුක්ක මූලයක් නැති වුණයි කියලා හෝ ශූන්‍යාකාරයෙන් හරි ඒ කටයුත්ත කරගැනීමේ తত্ত্বය අද කොයි භාවනා ගුරුවරයෙක් කර්මස්ථානාචාර්යවරයෙක් එකඟ වෙන දෙයක්. ඒක නිසා හිඳ ගැනීමේදී පරියන්කේ බැඳගෙන සුදු පක්ෂයට නම් වද පරියංකේ ඉස්ති පක්ෂයට අර්ධ පරියංකේ. මේ විදිහට ඉඳගෙන උජුං කායක්. කය ඍජුව තබා ගැනීම අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍ය මේ ආශ්‍යාකරේ ඇත්තන්ගේ හන්දි බටහිර ඔය සුකෝභෝගී රටවල ඇත්තන්ගේ හන්දි වලට වඩා වඩා දෙගුණයක් බොහොම සක්‍රියයි. වැසිකිළියකට ගියත් සම්පූර්ණ උක්කුටිකෙන් ඉඳ ගන්න පුළුවන් ශක්තිය අපේ මේ ආසියා කරේ ඉන්දියාව යත්තන්න තියෙනවා. බටහිර යත්තන්න එහෙම නැහැ. ඒ නිසා ඒ යත්තන්න මේ බද්දපරියංගය කියන එක රහත් වෙනවට අමාරු වැඩක්. බිමේ ඉඳ ගන්නවා කියුවා මේක අමුතුම භාවනාවක්. ඒක නිසා ඒ අපට නම් හරි මිහිරියාවක් ඇති වෙනවා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤා අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිචීදති පල්ලංකං ආදි වශයෙන් ගාථා පාඨය කියනකොට pāli පාඨ කියනකොට හරි මිහිරියාවක් තියෙනවා. එහෙම ඉඳ ගන්නකොට බුදුන් හා සමාන ඒ පරිේශන ගතියක් අපට හිතට එනවා. නමුත් ඒක බටහිර අත්තන්ට හිර ගෙයිලාව වගේ දඟ ගෙයිලාව වගේ හරි අමාරු දෙයක්. ඒ නිසා ඉඳ ගැනීමේදී පවා මේ කොඳුරට පෙර ඍජුව තබාගෙන ආසනයක හිඳගත්තත් ඒක ඇති දෝෂයක්. අවශ්‍ය කරලා කියන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ විනාඩි 30ක් 40ක් වගේ කාලයක් මේ කය මෙහෙම තියාගෙන හුස්ම රැල්ල මේ කොන්ද වකුටු වීමෙන් බාධාවක් ඇති නොවන තාලෙට ස්වභාවිකව හුස්ම වැටෙන්න පුළුවන් විදිහට මේ සුසුම්නාවත් මේ ආස්වාද ප්‍රසආස නාලයත් ඍජුව තබා ගැනීම මෙතන අවශ්‍යයි. එහෙම නොවුනොත් සුළු වේලාවකින් ඒකේ ආධිනව පේනවා. ඒ නිසා ඒක දුරදිග යන බරපතල හානි කරන දෙයක් නෙවෙයි ආසන්නයේම හානි කරන අවස්ථාවල් තියෙනවා. මේ විදිහටම ආසනය සලකනකොට ඒක සඳහා හේතු වෙන්න ඇඳක් ඕනේ නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. ලංකාවේ හැම බුදු පිළිමයක් අඳිනකොට බුදුහාමුදුරෝ බෝගහකට හේතු කළා තමයි අඳින්නේ. මේක විශේෂයෙන්ම භාවනා ගුරුවරු බුදුවින්දී පෙන්ලා දෙන මේ බෝගහ හැවනට තිබ්බා මිසක් අවකට හේතු නැයි කියලා ගණන් ගන්න එපයි කියලා. ඒක නිසා ඒ කොන්ද හේතු කරගෙනම කළ යුතුයි කියලා එකක් ඇත. නමුත් ආරම්භයේදී යම් කෙනෙකුට එවැනි පුහුණුවක් අවශ්‍ය නම් ඒක තිබ්බට ඇති ප්‍රශ්නයක් නැහැ. නමුත් ආධුනිකය ආරම්භ මේ පළපුරුදු යෝගාවචරය කියලා දෙයක් නැහැ. එහෙම හේතු වෙනකොට සුඛයට, සැපයට බර නිසා නින්දට බර වෙනවා. විශේෂයෙන්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආනාපාදයේ සිවුම් වෙන්න හදනකොට ඒක අතහැරලා හිත ලෙසා යමත මේ අර හේතු වීම වාගේ දේවල් බලපාන්න ඉඩ තියෙනවා. ඒ නිසා උජු කයක් තියාගෙන පරියන්කේ ඉඳගත්තයි කිව්වට භාවනාසන ඇති දෝෂයක් ඇත්තේ නැහැ. ආරම්භයේදී මේ දේ කොයි අරක් උත්සාහ කළ බැලුවට කමක් නැහැ. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතකොට තමන්ගේ ප්‍රනිධිය කියන ආවෝ මේ මූලික කර්මස්ථානයේ ඉදිරියෙන් තියාගන්න. අපේ නාසිකාග්‍රයේ උස්මට හිත යොදනවා කියන එක මෙතන ව්‍යංගාර්ථයෙන් තමයි පෙන්වන්නේ තමන් කරන්නා වූ භාවනා අරමුණ ඉදිරියෙන් තියාගන්න. නැත්නම් ඒකට අභිමුඛ පරිමුඛ භාවයෙන් පවත්වාගෙන යනවා. ආන්න මේ සුදුසු කාරණා ටික ඇති වෙලාවට තමයි අපි භාවනාවට පෙළගන්නේ. ඉතින් අද සම්ප්‍රදාන කුල භාවනාවේදී ආචාර්ය මත අනුව තවත් එකක් මේකට එකතු කරනවා මේ විදිහට ස්ථානයක් හොයාගෙන පරියන්කයක් තෝරාගෙන ආනාපාන කර්මස්ථාන හිත දාන්න ඉස්සලා මේ ආරක්ෂක භාවනාවලට චතුරාර්යක භාවනාවට හිත දාන ගතිය. විශේෂයෙන්ම බුද්ධානුස්සති මෛත්‍රී ආදී භාවනා ටිකක් කිරීම හොඳයි කියලා ඒක කාටත් සාධාරණ එකතු කරගන්න පුළුවන් අදහසක්. නමුත් මේ මේ ඒ ඒ මාර්ගයෙන් Tamanට අමතර গুপ্ত ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න නරකයි. Tamanගේ සීලයක් තියෙනවා නම් තමයි ඒ සීල ආරක්ෂාව Tamanට ලැබෙන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණ අඳුරාගෙන ඇදහුවොත් තමයි බුදු ගුණ ලැබෙන්නේ. නැත්නම් මේ මන්ත්‍රය ජප කරලා වාගේ ඒකෙන් ලැබෙන ආ විශේෂ අවස්ථාවක් නැහැ. අද මුගත් භාවනා පන්ති වල පූර්වකෘතිය විතරයි කරන්නේ. ඒක බොහෝම දීර්ඝව කරනවා. යාතිකාවක් වගේ. නමුත් ඒක ලෙවලා භාවනා කරන්න හදනකොට නිින්දට වෙලා ඉවරයි. එහෙම නැත්නම් යෝගාවචරයේ අර ආරම්භක කුසල ඡන්ද ගෙවිලාමාරයි. ඒක නිසා අපූර්වකෘතිය කියන එක දැනගන්න ඕනේ. ඒකෙදි තමන්ගේ ආයුධ මල්ලේ තියෙන ආයුධ ටික මොනවද කියලා දැනගන්නවා. ඒවා යම් කිසි ප්‍රමාණයකට මුවහත් කරලා තියෙනවද කියලා දැනගන්නවා විතරයි. අවශ්‍ය වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව ඒ ආයුධවත් කර කර ඉන්න පටන් අරගත්තොත් දිගටම කවදාකවත් වැඩක් කරන්න හම්බ වෙන්නේ. ඒක නිසා මේ චතුරාර්යක භාවනාව පිළිබඳවත් ප්‍රමාණි දරගන්න ඕන. ඒක ඇත්තටම පහු වෙනකොට නම් භාවනාව පහු වෙනකොට ඒක යෝග ආචරණයට තමා වශයෙන්ම විනිශ්චය කරගන්න පුළුවන්. මුලදී ඒක මේ ගුරුවරත් එක්ක කතා කරලා ප්‍රමාණ කරගන්න ඕන. සමහර අත්තන්ට ඇත්තට ඒක ආනිසංශ තියෙනවා ආනිසංශ තියෙනවා නම් ටිකක් තුරේ ගෙනියුනට කමක් නැහැ. එහෙම නැත්නම් හැකි තාක් ඉක්මනට ඒ ආස්වාද ප්‍රසආසයට හිත යොදන්න. ඒ නිසා ආස්වාද ප්‍රසආස භාවනාව වෙන විදිහට කියනවා නම් ආනාපාන සති භාවනාව කිව්වහම ඒක විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල ථේරවාදී බෞද්ධ රටවල් වල බුදුවරු දහසක් බුදුන් බුදුවන භාවනාව වශයෙන් එක විදියකින් ආනිසංස වශයෙන් කතා කරනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම බුදු සර්වඥන් වහන්සේලා පාවිච්චි කරන ආනාපාන සතිය කියලා ආනාපාන සතිය යොදන කට්ටියට විශේෂ සන්තෝෂ වෙන්න කාරණාවක් කියනවා. ආනාපාන සති භාවනාව මම කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ආනාපාන සතිය අනේකෝ සූත්‍ර ධර්ම වල ආලෝකයෙන් බලනකොට විශේෂයෙන්ම කල්පනා වැඩි. විතර්ක වැඩි. දවල් හීනමවන වැඩියත් අන්ට ප්‍රතිකර්මයක්. తాවකාලික පිළිතුරක් වෙන බවක් පේන්න තියෙනවා. ඒක නිසා විතර්ක චරිතයටත් ආනාපාන සති භාවනාව පෙන්ලා දෙනවා. තවත් එකක් හරුවචනාංශයේ තමන්ගේම ඒ අවසාන භවයේ පුත්‍ර රත්නය වෙන රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය භාවිත කරොත් බහුලීගත කරොත් ඒ අත්තට හම්බෙන විශේෂ ලාභය තමයි මරණ මොහොතේදී අවසාන ආස්වාද ප්‍රසආතයත් දැනගෙනම විදිතාව න අවිජිතාව කියලා තියෙනවා දැන දැන පහුවෙන්න පහවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මරණ මොහොතේ තද කලකොල භාවයක් එන්නේ නැහැ. හොඳ පහදලිව කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක දැන් කාලේ නවීන විදිහේ උපමාවක් විදිහට කියනවා නම් හුඟක් වෙලාවට අපි විභාගයකට ඉදිරිපත් වෙනකොට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙනකොට එහෙම නැත්නම් අලුත් දෙයක් පටන් ගන්නකොට මේ පපුව දිද්දි ගන්න පටන් ගන්න ගතියක් තියෙනවා. කලකොල වෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාට විභාගෙට ගියාම උඟ වේලාවක් යනකම් අලුත් විභාග ශාලාවක් අලුත් තත්ත්වයක් එහෙම තිබ්බහම දන්න දැනුව පවා ක්‍රියාවක් යෙදී නෑ. අර ස්වභාවිකව ගලාගෙන ඉන්නේ නෑ. ඒක හැල හොල්මන් හොල්මන් වෙන්න පටන් ගන්නවා. ආන් මේ වගේ වෙලාවල් වල එහෙම නැත්නම් තමයි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන වෙලාවක මෙන්න මේ සාවුල පතු කුමාරන් වහන්සේට ස්වාමීන් වහන්සේට දේශනා කරපු මේ උපමාව තේරුම් ගන්න පුළුවන්. කලින් පුහුණු කරපු භාවනාවක් ආනාපාන සතියක් තියෙනවා නම් ප්‍රශ්න පත්‍රය ඉදිරියෙන් තියාගෙන එහෙම නැත්නම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ ඉඳගෙන එක චිත්තක්ෂණයක් එහෙනම් ආස්වාද ප්‍රසආස දෙක තුනක් හොඳට සිහියෙන් යුක්තව කරගන්න පුළුවන් නම් ඉබේම හිත මධ්‍යස්ථ தත්ත්වයටපත් වෙනවා ප්‍රകൃතියටපත් වෙනවා එහෙම නැත්නම් ඒ තියෙන රාජ උෂ්ණේ මත සභා උෂ්ණ සභාගරුත්වය නිසා තමන්ගේ ඉරියව් පවත්වාගෙන බලනවා උගුර පටලවෙන්න පටන් අර ගන්නවා මේ වෙන දේවල් කල්පනාවල් අඩුපාඩුකම් හිතින් තියෙනවා. නමුත් මේ ආනාපාන සති භාවනා කරපු කෙනාට පැහැදිලිවම අන්නර වාගේ ඒ චංචල කම්පන අවස්ථාවල ප්‍රෝජන ගන්න පුළුවන්. ඒක නිසා ඒක හේතුව මොකද මේ ආනාපාන විශේෂයෙන්ම මේ තදබල විතර්ක චරිතයට ඒ විතර්ක සංසිඳ වීමේ විශේෂ ආනිසංසකින්. ආන් ඒ බව තේරුම් අරගන්න ඕනේ. ඒක ආනාපාන සති සූත්‍රයේ සරුවචනාංශයේ පැහැදිලිව පෙන්නනවා මේ විතර්ක අඩු කරන ගතියේ විශේෂ ආනිසංශයක් වශයෙන් ආනාපාන සති භාවනා කරනකොට ගැස් වෙන ගති, අරෝමේව නරක රූප පේන ගති, ශබ්ද හෙන ගති වාගේ විකෘති අඩුයි. නැත්තම් විකෘති තියෙන අර්ථාන ගැළපෙනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා සන්තෝෂේව පනීතෝච සුකෝච විහාරෝච කියලා සඳහන් කරලා සාන්ත ප්‍රණීත භාවනා. සුඛ විහරණයක් දෙන භාවනා. අසේචන කෝච. ආය කල්ලාතුව මේ කසින මණ්ඩල හදන්න ඒ වගේ කල්පනා කරන දේවල් හදා හදා ඉඳ පිළිල කරන දැන් තමන්ගේම නාසයේ නිතරම පවතින මේ හුස්මයි මේ බලන්න. නිසා ආනාපාන සතිය මේ වගේ ආනසංස රාශියක් තියෙනවා. ඒ රාශිය දැනටමත් හරියන කට්ටියට භාවනා කරගෙන යන්න පුළුවන් ඇත්තන්ට ඒක සතුට පිණිස පිටනවා. යම් විදිහට තාම බහැ ගන්න බැරි ආනාපාන සතියට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බැරි ඇත්තන්ට ලොකු චිත්ත ශක්තියක් ඇති කරගන්න පුළුවන් සර්වඥාන්සේ මේ සේරම අත්විඳලා. භවනාවට පටන් ගන්නකොට තියෙන කෝල ගති, සබ කෝල ගති ඔක්කොම අත් දැකලා ඒකට ප්‍රතිකර්ම වශයෙන් ඉදිරිපත් කරපු ක්‍රමයක් තමයි මේ ආනාපාන සතිය කියන්නේ. ඒක නිසා මේ පිළිබඳ ඇහිීම ආදී කල්යාණයේ වශයෙන් හිතට සතුටක් ගෙන දෙනවා. අපි මේ බහගෙන තියෙන ක්‍රමේ හරි කියලා. ඒ නිසා අනිකුත් භාවනා ක්‍රම හරියන්නේ නැත්නම් ආනාපාන හරියනවා. ඒ වගේම තමයි අද මේ නවීන යුගයට එනකොට සමත භාවනාවට සමසම හෝ සමත භාවනාව ඉස්සර කරගෙන හෝ විපස්සනාව ඉදිරිපත් වෙනකොට ආනාපානෙ හරියන්නේ නැති අත්ෝ විපස්සනාවෙන් පටන් ගන්න භාවනා ක්‍රමක් තියෙනවා. ඒ නිසා ඒ තමන්ට භාවනා කරනකොට මතුවෙන්න පුළුවන් මේ වාගේ අකට විකට අතුරු දේවල් ඒ කවදාකවත් හිතන්න නරකයි නොවිය යුතු දෙයක් හෝ අභග්යක් කියන්නේ. ඒ සිදුවෙන දේ සිදුවෙන ආකාරයෙන් දැනගන්න ඕනේ. වාර්තා කරන්න ඕනේ. වාර්තා කෙරුවා නම් මේ තේරවාද ක්‍රමයේ අනන්තවත් උත්තර තියෙනවා. ආනාපානේ මේ කියන තාලට හොඟද ඒකට උත්තර සපේන බව පේන්න තියෙනවා. ආනේ ඒ නිසයි මේ ප්‍රශ්න වාක්‍ය කරන්නේ. ඉතින් මේක අපි වතක් විදිහටයි කරන්නේ. ඒ හැමදාම එක වෙලාවකට එක තැනකට එක පිරිසක් එක්ක එකම කර්මස්ථානය කරගෙන වාඩි වීම ලොකු ගුණයක් හිතේ. ලොකු ගුණයක් හයි ඒකට අපි සීලයක් වශයෙන්ත් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය අනික් හඳුන් භාවනාවට වැඩිය සරුවචනාංශයේ මේ මූලික පෙළගස්ම පෙළලා දීලා තියෙනවා. මේ විදිහට සූදානම් කරගත්තට පස්සේ උජුං කාය කනිදාය පරිමුඛං සතින් උපට්ඨ පෙත්ත සතියීත්වේ සෝ සතෝව අසස. සතියෙන් යුක්තවම ආස්වාස කර. සතියෙන් යුක්තවම ප්‍රශ්වාස කර. මේ තමයි ආනාපාන සති භාවනාවට පෙළඹෙන මකර තොරනවා. සතිය යුක්තව ආස්වාද කරනවා සතිය යුක්තව ප්‍රසවාස කරනවා. මේ විදිහට පෙළඹීමක් ගතට පස්සේ මෙතෙන් පටන් භාවනා පියවරවල් 16ක් පෙන්වලා දීලා තියෙනවා ආනාපාන හතරේ කාණ්ඩ හතරක් වශයෙන්. ආශ්වාස ක්‍රම හතරේව හතරයි ප්‍රශ්වාස ක්‍රමේ හතරේව හතරයි. ඒකෙන් පළවෙනි හතර තමයි සමතේට වැඩේ. ඒක තමයි වා කානාපානේ කරන ඇත්තෝ ලෝකයාද ආනාපාන සති භාවනාව කරනවනම් ඒකෙන් 100ට 80ක් විතර වගේ කවදාකවත්ම මේ මට්ටම ඉක්මවන්නේ විශාල පිටක් එක තැන කරකැවි කරකැවි කරකැවි ඉන්නවා මේකෙන් ඔළුව උස ගන්න බැරුව. ඒක හරියට අර රුවන්වැලි සෑය හදන්න අඩපු පාතම මාලේ ගල් අල්ලලා තියෙන මේ පාදම වා. විශාල ප්‍රදේශයක් පුරා පොළවෙන් ඩිංගිත්තක් විසලා තිබුණාට ඒකේ තමයි ඉන් එහාට කිට්ටු කරලා පොත දිහාට යන්න බොහොම අමාරුයි. ඒකේ තේරෙනවා මේ මුල් කොටාසම කොච්චර පටලවිලි දේවල් තියෙන ඉඳී තියෙනවා. මුල් කොටාසම තමයි නොසලකා හරින දේවල් නිසා එකතන කරකැවෙට ඉඳී තියෙනවා කියලා. එනිසා ඒවා මම දැන් භාවනා දන්න කෙනෙක් මම දැන් ආස්වාද ප්‍රසආතේ මෙනේ කරන්න දන්නවා මට දැන් තියෙන ආවල් එකේ කියලා බහාට බීමක් මේකේ කවදාකවත් කරන්න බෑ. කරපු භාවනාව අද අලුතෙන් ඉඳ ගන්නකොට කවදාකවත් නොකරපු තාලෙට ඒක පිළිබඳව ලොකු සතියකින් කරන්න ඉගෙන ගන්න ඕනේ. එහෙම කෙරුවේ නැත්නම් දන්නවයි කියලා හිතාගත්තොත් අද පහුගිය දවසක එකලස හරියට අද එකලස නොතිබුණා නම් ඒ බාරමුණට හිත නැංවීම ගොඩ වීමවත් කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කාරණා ටික දන්නවා ඉවරයි වැඩ ඉවරයි කියලා දෙයක් නැත්තේ නෑ රහත් උනත් රහතන් වහන්සේලා තානාපන භාවනාව වඩනවා. සර්වඥ වුණා සර්වඥන් වහන්සේලා ආනාපාන සති භාවනා වඩන. ඒ වඩන හැම වෙලාවකම උන්වහන්සේලා මේ කියන ආකාරයට ඒ මූලික කරුණු ටික සැලකීමක් වෙනවා. දවසක් එක මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේට ඕනම අවස්ථාවක මුළු ධර්මානුකූලව තමන්ගේ අරියත් ඵල සමාපත්තියට සමාදින්ට අයිතිවාසිකම තියෙනවා. බුද්ධියට සින්න වෙච්ච අරියත් ඵල සමාපත්තිය. නමුත් දවසක් පින්න පාඩ කරලා එනකොට තමන්ගේ කුටියවට ගන්ධරුවේ අවස්ථාව තුර ඇවිල්ලා සෙල්ලම් කරලා වතුර පෙරලලා මිතුල හැදිදරි කරලා ගස්වල කොළ කඩලා දාලා අවුල් කරලා තියෙනවා ඩාකේ. උනාසේක දකිමින්ම තමන්ගේ කුටියට පිවිසිලා ටිකක් සක්මන් කරලා දානේ වළඳලා ඊට පස්සේ ආයෙ සක්මන්. සක්මන් කරලා ගිහින් පරියන්කේ කරා. පරියන්කේ දිගේ බලනකොට මොන්නම තාලකටවත් ආනාපානේ හරියන්නේ නැහැ. ඒක නිසා ආර්යත් ඵල සමාපත්තිය සමාදින්න බෑ. නැවත නැවත උත්සාහ කරා ඒ තමන්ගේ තියෙන පුරුෂ ශක්තිය අධිෂ්ඨාන ශක්තියෙන් පුරුෂ ශක්තිය අධිෂ්ඨාන කරා මොන තාලෙන්වත් සමාධිය. ඊට පස්සේ උන්වහන්සේට වැටුණා එහෙනම් මේකට මූලික අවශ්‍ය මූලික ආංගවල දුර්වලකමක් දෝ කියලා භාවනාව ගැලෙවුවා. අරමුණෙන් ගලවලා අපනිදාය භාවනා. එකට අරමුණු කරන්නේ නැතුව හාත්පසම කල්පනා කරලා බලන දේවල් වලට සාමාන්‍ය දේවල් වලට හිත දාලා බලනකොට තේරෙන්න පටන් අරගත්තා. ඒ කුටිය වටේ පිවිතුරු පිරිසුදු පවිත්‍ර කරන්නේ නැතුව ඒක ගණන් ගන්න නැතුව Taman ඇතුළට ආවා. ඒ නිසා හිත ඒකලාසයකට මේ බාහිර වස්තු වල අවුල බලපානවා. උනාසයක තේරුම් ගන්නතර පස්සේ කිසි දෙයක් පස්සාතාපුණෙත් නැහැ. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක ගැන කොහොම සතුටින් අපරාධ මගේ භාවනාව කරනවා කියලා එහෙම කල්පනා නෙවෙයි ඇවිල්ලා ඉඳලා අරගෙන අර ඔක්කොම මිදුලාට පස්සේ සුද්ධ කරලා තිබුණ තාහට ඒවා සංසල සංසාමෙත්තු අකින විදියට නගා තබල නැවත කිල්ල භාවනාවක් ගන්න බොහෝම ජයන භාවනාවක්. ඒ නිසා අපිට මේකේ ගන්න තියෙන මේ පුංචි කාරණා ටිකක් කියලා මේක අහක දාන එක නෙවෙයි. හැමදාම මේ විදිහට යන්න ඕනේ. ඒ නිසා කවදාකවත් මේ ටික අමතක කරලා ගියොත් භාවනාවට සමාහලාට කමඨාන් සුද්ධ කරන්න ගියාම සමහර වෙලාවට කමඨාන් සිද්ධ කරන්න පටන් අරගන්නේ මම දැන් මුලමදාක බලනවා. මම දැන් සංසිද්ධ වීම බලනවා කියන්නේ. ඉතින් ඒකෙන් තේරුම් අරගෙන තියෙන්නේ දැන් මම අර ඍජු කායව කියලා වාඩි වෙන එක, නාසිකාග්‍රයට හිත යොදන එක, ආස්වාද ප්‍රකාශයෙන් මෙනෙහි කරනවා කියන එක දැන් හොඳ පරිචයක් මට දෙනවා කියන්න දෙයක් නැහැ කියන වගේ පුංචි කරලා හරකන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි දැනගන්න ඕනේ මේකම බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම නැවතත් මතක් කරන්නේ අපි හැමදාම කොච්චර භාවනා කළත් ඒ මුල් අයනු ආයන ක්‍රමයට එක බැස ගන්නා ක්‍රමයේ කවදාකවත් පන්නලා යන්න නරකයි. ඒක ඉක්මනින් කරන්න පුළුවන් ගැතිය තියෙන පුළුවන්. ඒක පිළිබඳව දක්ෂ වෙන්න පුළුවන්. නමුත් හැමදාම මේ මූලික පාඩම් ටික කියවලා පටන් ගන්නවා. ආන්නේ විදිහට පටන් අරගත්තට පස්සේ ආනාපාන වශයෙන් නැත්නම් භාවනාවට ඍජු සම්බන්ධ වෙන අවස්ථාවේ සර්වඥාන්ත කියන්නේ දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානාති වගේ. ඒකට හේතුවකුත් තියෙනවා. ඒ මොකද සක්මනේ ඉඳලා හෝ පරියන්කයට ගිය පටන් ගන්නකොටම සාමාන්‍ය ආස්වාද ප්‍රසආස රැල්ල ගොරෝසුයි දිගයි. ඒ ආරම්භයේදී ඒ දීර්ඝ භව වශයෙන් මෙනෙහි කිරීම ස්වභාවිකයි. නමුත් මේකෙන් අදහස් කරන්න නරකයි කවදාකවත් ඒ නිසා අපි දීර්ඝ වශයෙන් ආයාසයෙන් කරනවා මුළු සතිපට්ඨාන පුරාම බැලුවා. කිසිම තැනක ආයාසයක් වෙන තරක් වෙන්නේ නැහැ. මුළු සතිපට්ඨාන සූත්‍රේ පුරාම තියෙන්නේ ඉදිරිපත් වෙච්ච දේ බලන එකයි. ඒක නිසා ඔය ආනාපාන සතිය පිළිබඳව පොත ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා ස්වභාවික හුස්ම රැල්ල බලන්න කියනකොට කිව්ව ඔන්න ඔන්න ඔය වාක්‍යයෙන් ඉරක් ගහන්නේ. උගලේ දෙනේ ආනාපාන කරන්න ගිහිල්ලා මේ නයි පුම්බන්න වාගේ ආශෝස් කාල පුම්බන්න පටන් ඒ මොකද දීර්ඝව හුස්ම ගැනීම බලන්න. කොච්චර වයසට ගියත් සමහර අත වාර්තා කරනවා ඔබ හුස්ම ආනාපානය කරනකොට මට දැනෙන්නේම බලයෙන් හුස්ම ගන්නවා වගේ කියලා. ඒක තාමවත් දන්නේ නැහැ ඇත්තටම බලෙන්ද කරන්නේ නැද්ද කියන්නේ තාම නෑ කලිය. මේ මේක දිහා බලනකොට හරියට භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපි පුදුමාකාර බේරිල්ලක් මේ බේරිලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එනිසා ඒක පුංචි කර හරකන්න අරකයි. හැමදාම මතක තියාගන්න ඕනේ මේකට බලපෑම් කරන්න නරකයි. ගඟක් දිහා ඉවුරක ඉඳගෙන ගඟ දිහා බලා ඉන්නවා මිසක් තමන් දෙමා ගන්න ඕන එකක් නැහැ. ඒ නැත්නම් ගඟ දිහට බහැලා ගඟ දිහ කලබන්ට ඕන කමක් නැහැ. මේකටයි අපි කල් නැතුව අරට මිශ්‍රේ පිරමීඩයක් වාගේ හොඳට කය තැම්පත් කරලා ඉවරලා කය අමතක කරනවා. හොඳ ආරක්ෂක නිස්සද්ද තැනකට ගිහිල්ලා අපි කන් දෙක ඇස් දෙක අමතක කරනවා. අමතක කරලා හුස්මට හිත දැම්මයි කියලා ඒ හුස්ම ආයාස කරනව නෙවෙයි. දීර්ඝ ආස්වාද ප්‍රසආස කරන අවස්ථාවේදී වාසියක් තියෙන්නේ. යෝගාවචරයට ගන්න පුළුවන් ලේසියක් තියෙන්නේ හොඳට නාස්කුඩු පුරවගෙන හොඳට හැපිලා හුස්ම යන්නේ බව තේරෙන්න පටන් මෙන්න මේ වෙලාවේදී පුට්ටෝ පුට්ටෝ කාසේ සතින් උපට්ඨපෙත්වා භාවනාන් සම්මාජී තබ්බන් කියන විදිහට ඒ හුස්ම ඇතුල් වෙන අවස්ථාවේදී ඒක හැපෙන තැන හැපෙන ආකාරයේ වශයෙන් සතිය පිහිටවීමයි භාවනා සමෘද්ධ වීම සඳහා කියන කෙටි ක්‍රමය. ඒක නිසා ඒ හුස්ම ඇතුල් වෙනවා නම් දීර්ඝ වශයෙන් ඇතුල් වෙනවා දන්නවනේ කොතනද හැපෙන්නේ. ඒක හැම පරියන්කයකදීම යෝගාචරය අලුතෙන් සාධික කරගන්නවා. පච්චම්බිත මාර්ගයේ මේ හැපෙන තැනට ආනාපාන නිමිත්ත කියලා කිසිම පැකිලීමක් නැතුව නම සඳහන් කරලා තියෙනවා. ඒක හැම පරියන්කේදී මහානාපාන නිමිත් අලුත් කරගන්න ඕනේ. අලුත් කරගෙන දැන් දීර්ඝ ඇතුල් වෙනවා ඒ වාගෙම දීර්ඝ පිට වෙනවා. මේක අර හිතවිලි බහුල නැත්තන්ට නම් මෙතෙන්ට එන්න ගියාම විවිධාකාර කරදර එනවා. සමහර වෙලාවට ගණන් කිරීමේ ක්‍රම වගේ උපක්‍රම යොදලා මෙතෙන්ට ස්වභාවිකව ගෙන්නන්න වෙනවා. ඒ ගිනාවත් මෙනෙහි කිරීම ලාභ ප්‍රෝජන වෙන්නේ. ඒ ලාභ ප්‍රෝජන වලන දිගටම ඇතුළේම පිටේම වගේ මෙනෙහි කරන්න ඕනේ. මොකද ආනාපාන නිමිත දාවුරු කරගන්නත් විශේෂයෙන්ම ආනාපානයේ සුන්දර සූක්ෂම වේගණ යනකොට ඒකේ ලකුණු ලැබ ගන්නත් අඛණ්ඩව මේ ස්පර්ශයේ සතිය පවත්වාගෙන යන්නත් මේ මෙනෙහි කිරීම වගේ. එනිසා දීර්ඝ හුස්ම ගන්නවා දීර්ඝ හුස්ම පිට කරනවා. මේක හරිනම් එnde ende ende කයේ තැම්පත්කම හිතේ තැම්පත්කම වෙනකොට හුස්ම ගැනීම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි ඇක්ටිව් හුස්ම ගන්නවා කෙටිව හුස්ම පිට කරනවා වගේ රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති වර්තමාන කාල වශයෙන් තමයි මේ විභක්තිය තුනම වල තියෙන්නේ ඒ නිසා දීර්ඝ වශයෙන් මම දැන් හුස්ම ගන්නවා දීර්ඝ වශයෙන් පිට කරනවා කෙටි වශයෙන් හුස්ම ගන්නවා කෙටි වශයෙන් පිට වෙනවා කියලා කාලානුරූපව පෙළගස්සලා තිබුණාට තමකට වාර්තා කරන හොඳට දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කෙටියට පිට වෙන්නේ නැත්නම් කෙටියට මේ දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා දීර්ඝවම පිට වෙනවා. කෙටියට හුස්ම ගන්නවා දීර්ඝව පිට වෙනවා. දී කෙටියට හුස්ම ගන්නවා කෙටියට පිට වෙනවා. ඔය හතරෙන් කොයි එක උනත් මුළු පරියන්කේ පුරාම මේ දේ උනත් ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපි කලින් මතක් කරගත්තා සම්මතයේ හැටියට නම් මේ සමතේට යන සමතේ පැත්තට බර උපදේශ මාලාවක් තමයි ප්‍රතිපත්තණි ඉස්සල සඳහන් වෙන්නේ. එතනදී සමතය නම් ඒකට සම්මුති අරමුණක් තමයි ආවේ. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මේ හුස්ම රැල්ල දිහා එහි දිග බව කෙටි බව හෝ බලමින් කරන භාවනාව සමත භාවනාව සම්මුති භාවනාව. නමුත් අපි අර කලින් මතක් කරගත්ත විදිහට සමහර ආචාර්යවරු දැකලා තියෙනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ හුඟ දෙනෙක් ඒ හැපීම વિશેයි මැදීම વિશેයි අවධානය වැඩි වෙනවා. හුස්ම රැල්ල විශේෂයට වඩා හැපෙන හැටි හැපෙන තැන හැපෙන ආකාරයේ උණුසුම් සිසිල් ගති ඒ ඇති වෙන නලියෙන් තැරපෙන ගති විශේෂයෙන් වැටෙන්න පටන් ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් සමතය පිළිබඳව වැඩි අවධානයක් දෙන සමතය අත්‍යවශ්‍යයි කියනවද සපතපූර්වාංගමේ භාවනාව අනුමත කරන්නා උපදෙස්නා වූ ගුරුවරු මේ හැපීමේ යත්තා වූ ගති ලක්ෂණ විශේෂයෙන් අමතක කරලා හුස්ම රැල්ලෙහිම හිත පිහිට වීමට දවස් තුන හතරක් යනකම් ළඟ ඉඳගෙන කමට ආශුද්ධ කර කර මතක් කරලා දෙනවා පුළුවන් තරම් හැපෙන තැන සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ගත්තා මිසක් එහි විශේෂණේ යන්න එපා පුළුවන් තරම් හුස්ම රැල්ලේම හිත පවත්වන්නේ විවිධාකාර උපදේශ විවිධාකාර නිදර්ශන මාර්ගයේ මේක ගෙනහැර පාන නමුත් මේ ආනාපානයේ පදනම් කරගෙන ආනාපානයේ හුස්ම ඇතුළීම පිටිබඳව ප්‍රකට නැති නමුත් ඇතිවීම පිටවීම නිසා ඇතිවෙනා වූ තෙරපෙන උණුසුම් ගති සිසිල් ගති ආදී විපස්සනාවට බර එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයට බර දැනීම පටන් ගන්න නැත්තන්ට තමයි ඔය හුස්ම රැල්ලෙන් ඇතිවෙනා වූ පිම්බීම හැකිලිම ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කළ දෙයි. ඉන්නේ ඉස්සල්ලාම් පිම්බීම හැකිලිම ක්‍රමේ ලංකාවට එනකොට ඒක හඳුන්ලා දීලා තියෙන්නේ ආනාපානිය. නමුත් අර සමත පූර්වාංගම කියත්තෝ මේ අදහකට පහර ගන්නවා. ආනාපානේ නම් සති පරිං පරිමුඛං සතින් උපට්ඨමෙත්වා තමන්ගේ ඉදිරියේ මේ ආරමුණ ඉදිරිපත් කරගෙන ඒක නාසිකාග්‍රේමයි තොල මතමයි කියන එකට පහර දෙනකොට මහචීසයඩොත් මේ තුම්බි වටලින් භාවනා පිළිබඳව මේ පූර්වගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ මේක ආනාපානීය ආනාපානී අතුරුපරයක් නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව කියන පරමාර්ථ රූපේ උනාට මේක ආනාපානෙම නෙවෙයි කියන එක පියවරක් අතට ගන්න කියනවා. ඒ නිසා අද බාහිර තැන්වල භාවනා කළා අපි යෝගාවචරයෙන් කරන භාවනා මොකක්ද කියලා අහුවාම මේ දෙකම එකට දාලා පටලවාගෙන ගියේ. මොකන්ද භාවනා කියලා ආනාපානෙ කිය. කොහොමද කරන්නේ කිව්වහම බඩට උදරයට හිත තියලා පිම්බීම හැකිලින් බලනවා කිය. එතන උදරේ පිම්බීම හැකිලිමර කමටහන් දීපුවා මොකද්ද කරන්නේ කිව්වහම ආනාපානෙ කරනවා කිය. ඉතින් මේ පටලවිල්ල බේරුම් අරගත්තේ නැත්නම් ඒ යෝග ආචරණයට එකෙන් තේරෙන්නේ අර ආනාපානයේ පළු දෙකවත් සමත සමත දමිච්ච පැත්ත සහ විපස්සනා දමිච්ච පැත්ත තේරෙන්නේ නැහැ. මේක අවාසනාවන්ත සිද්ධියක්. නමුත් බොහෝ විට කර්මස්ථානාචාරිකරු පවා මේ දෙක හරියට තේරුම් කරලා දෙන්න බැරි නිසා උගාක් වෙලාවට යෝගාචර සමහර පරියන්කවල විපස්සනා පැත්තට භාවනා කරන සමහර පරියන්කවල සමත පැත්තට භාවනා කරනවා සමාන පරියන්ක වල මුල් හරිය මුල් හරිය විපස්සනාට බලයි පසු හරිය සමතට බලයි එක තත්පරයක් විපස්සනා කරන එක තත්පරයක් සමත කරන ආදී වශයෙන් වෙච්චාම හිත හාලීම කලබලයකටපත් වෙනවා හිත හාලීම වියවලකටපත් වෙනවා මේකේ තේරුම් අරගන්න නම් ඒක බැලුවත් එකයි නාසිකාග්‍රය බැලුවත් එකයි ඒක මොකද ඒ නාසිකාග්‍රය හෝ උදරය සමෝසලකන්නේ විපස්සනාට බලයි සමතේට බල කෙනාට උදරේ කතාවක් නෑ පොදු උදේ සුද්ධ විපස්සනාටමයි ආරාධනාවක් තියෙන්නේ. නිසා ආනාපානයේදී මේ බේරෝ බේරුම් කරගත්තොත් පැහැදිලි ප්‍රවිෂ්ඨයක් ඇති කරගන්න පුළුවන්. සුද්ධ විපස්සනාව තමයි කරනාද ආනාපානයෙන් කරනාද එහෙම නැත්නම් බිම්බීම හැකිලිමේ කරනාද කියලා බොහෝම පැහැදිලි ප්‍රත්‍යයන් නිසා එතන යුද්ධයක් හෝ අභියෝගයක් හෝ පටන් ප්‍රකාශනයක් හෝ මොනවාක් නැහැ. හැබැයි දැනගත යුත්තක් තියෙනවා අරමුණක් ගත්තාම කොහොමද ඒක විපස්සනාට වැටෙන්නේ කොහොමද ඒක සමතේට වැටෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. ඒකෙත් තියෙන එක විෂම චක්‍රයක් තමයි පටන් ගන්නකොට සමතේ විපස්සනාට වහවාගේ මේක හොඳට යෝගාචරය දන්නව නම් කියන්න පුළුවන් යෝගාචරය භාවනා 150ක් වැඩි වෙලා කියලා. ඒ මොකද හැම චිත්තක්ෂණයකදීම යෝගාචරයට විනිශ්චය කරන්නට වෙනවා තමන්ට එන අත්දැකීම භාවනාමය අත්දැකීම් ගුණක් මෙන්න මේ මේ පැති මගහැරිය යුතුයි මේ මේ පැති අතහැරි අල්ලාගත යුතුයි. ඒ නිසා යම් අවස්ථාවක යෝගාවචර ආනාපානය කරද්දී සතිය සම්පජාඤ්ඤයෙන් තොරව වර එක නාසිකාග්‍රේ ඇතිවෙනා වූ උණුසුම් සිසිල් ගති හැපෙන තැන ගති බලනවා වර එක හුස්ම රැල්ලෙම දිග කෙටි බව බලනවා මේ විදිහට ආනාපානෙම හිතියක් කවදාකවත් ප්‍රගතියක් ලබන්න බැහැ. නැත්තම් ප්‍රගතිය අසහාය කරන්න බැහැ. එනිසා දරුවතනාසේ දේශනා කරනවා නාම්බික්ක වේ අසම්පජානත මුත්තසති ආනාපාන සති වදාමි කියලා. ආනාපාන සති සූත්‍රයේ දේශනා කරනවා. මහණෙනි මේ සම්පජාන්නේ නැති සමත විපස්සනා වශයෙන් මේක වෙන් කර ගැනීමට දක්ෂ නුවණ නැති ඒ වගේම එකම අරමුණේ සමත පැත්ත දිගේම එක දිගට සතිය පවත්වාගෙන යාමට තරම් දඩි ශක්තියක් නැති කෙනාට මම ආනාපානිය රෙකමන්ඩ් කරන්නේ නේ. දේශනා කරන්නේ නැහැ. එහෙම බැලුවොත් අපි මේ සති සම්පජාඤ්‍ය දෙක ඒ කාය කායानुපස්සී විහෙරති කියනකොටම දේශනා කරලා තියෙනවා සතිමා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස. ඒක නිසා යෝගාවචරය අර කාය වශයෙන් සීමා කරගත්තා කාය ඊට පස්සේ නාසිකාග්‍රේ වශයෙන් සීමා කරගත්තා නාසිකාග්‍රේ වශයෙන් හුස්ම රැල්ල සහ හැපීම තෙරපීම වශයෙන් සීමා කරගත්තා අන්න විදිහට එන්ටෙන්ට එන්ටෙන්ට බොහොම සූක්ෂම තාලට මේක යොමු කරගෙන යොමු කරන යනකොට යෝගාවචරයාගේ ඒ ඒ දේවල් තේරුම් බේරුම් කරගැනීමේ ඥාණය මතු කරගන්න තුක පාවාදේ. ඒක නොසලකා හරිනවා නම් උන්දට හරියන්නේ නැහැ ආනාපානය. හැමදාම රණ්ඩු තමයි. හැමදාම භාවනා ක්‍රමයක් එක්ක හැප්පෙනවා. ගුරුවරයත් එක්ක හැප්පෙනවා. ස්ථානයත් එක්ක හැප්පෙනවා. ශබ්දත් එක්ක හැප්පෙනවා. රූපත් එක්ක හැප්පෙනවා. ඒ මොකද පිටේ වනේ තියෙන මීමා වාගේ. පඳුරු දකින්නකොට බය වෙනවා. නමුත් මේ එකම දෙයක්වත් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමතේ කරන අදහකින් බහගෙන ගිහිල්ලා සමතේ කරද්දී අතරමැදදී නාසික ආග්‍රේ හැපෙනවා උණුසුම් සිදිල් ගති තෙරපෙන කොකිට වෙන ගති දැනුණට ඒක කිසිසේත්ම බාධාවක් නැහැ. ඒක ඒක හැටියෙන් දැක ගන්න සම්පජානිය තියෙනවා. ඒ වගේම තමයි විපස්සනා පූර්වකව බහලා. උත්තරණ දිගේ හිත පවතිනවා කියලා දන්නවනම් සතිය සම්පජානිය කිසිසේත් මේක බාධාවක් නැහැ. නොදැනුවත්කම එකක් අනිත් එක ඒ නොදැනුවත්කම නිසා පැටලෙන්න අරන එක තව එකක්. ඒ නිසා තේරෙනවා මේ ප්‍රවිෂ්ඨයේම ඇතුල් වී ආරම්භයේදීම ලොකු මේ තේරුම් බේරුම් කර ගැනීමක් අවශ්‍යයි. ඉස්සරහට යන්න යන්න යන්න යන්න යෝගාචරයට මේ දේ හරිය නිසා ආනාපානයේ දක්ෂ යෝගාචර හිත දානකොටම හොඳ ප්‍රබහස්තර වෙනවා හිත. දෙලින්ම අරමුණට හිත බහගෙන කාණ්ඩමට ඇල්ලුවා වගේ. කටුමැටි පිටියකට කොහොල්ල ගුලියක් ගැහුවා වගේ අල්ලන ගතියක් තියෙනවා. ඒ මොකද ඒ යෝගාචර ඉස්සෙල්ලා කරව භාවනාවලදී ඒ දේවල් වෙනින් වශයෙන් තේරුම් අරගෙන තමයි ඒක විනිශ්චයක් තියෙන. පරිච්ඡයක් තියෙනවා. ඒ වුණත් ඒ යෝගාචරයට ඒ දෙකෙන්ම විවිධාකාරයෙන් බාධක ස්වරූපේ මතු කරනවා, විචිත්‍ර කරනවා, විෂම කරනවා. නමුත් පැටලිලා. හොඳට දන්නවා මේකයි වෙන්නේ කියලා. ඒක ඉස්සරහට යනකොට ආනාපාන භාවනාවේ කොයිම භාවනාවකටද තාම වැදගත් කාරණාවක්. මේ සතා යන්නේ කේල් ගහ ගන්නද, පොල් ගහ ගන්නද කියලා බලන බැල්මෙන් කියන්න පුළුවන් කියලා අපේ කතාවක් තියෙනවා. එහෙම නැත්නම් කකා කකා කකා කකා යන සතෙක් නම් කෙලවරකට යන්න හම්බෙන්නේ. නිසා ආනාපානේ මේ ගන්න මේ පිවිසුම ආරම්භය යෝගාවචරයට ඉස්සලා නම් අහුවෙන්නේ නැහැ වගේ කීමට ඒක අහුවෙන්නේ කර්මස්ථානාචාරවලේ වගේ කීමට. ඒ නිසා අවංකව හිත යොදලා භාවනා කරලා තමන්ට වැටහෙන දේ ඉතාම පිළිසිදුවට වාර්තා කිරීමට පුළුවන් තරම් මේ කරුණු සවිස්තරව කියලා දෙන්න ඕන. සාකච්ඡා කරන්න ඕනේ. නැවත නැවත අභිමුඛයට ගෙන්නලා මතු කරන්න ඕනේ. මේ මතු කරට යෝගාවචරයට වෙහෙන්න පටන් අර ගන්නවා මේ නිකම් මේ අමතර නව කවදයක් දෙන්නා වගේ මොකටද මේ කරදර කොහොමද භාවනා කරන්න කියලා ඉතින් හිතතියි. ආනාපාන කිව්වහම ආය දුක්තරත වචී දුක්තරත නැතුව ඔය ඉන්න එක මදිද කියලා. ඇති. නමුත් ඉදිරියට යන්න නම් පැහැදිලිවම දැලිපියක් වගේ සූක්ෂම උපකරණයක් අරගෙන හරි ගානට වෙන් කරලා පෙන්නන්න. පහුවෙනකොට පහුවෙනකොට ඒ යෝගාවචරය ආයේ කියලා ආදෙන විස්තර පිළිබඳව ඇදහිල්ලෙන් කටයුතු කරනවා නම් ඔහු කර්මස්ථානාචාරවලගෙන් ගුරුවරයගෙන් ස්වාධීනව තමයි භාවනා කරගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට මත්තේදී තව කෙනෙකුට ඉතාමත්ම પરමාර්ථයට වරව පෞද්ගලිකත්වයෙන් තොරව උපදෙස් දී ගන්නත් අහනදී විවිතුරු විචිතුරු අහගන්න පුළුවන් ශක්තියකුත් ඇති වෙනවා. කවුරු අනන්ත හැදුවත් කවුරු පටලවන්න හැදුවත් ඒ වාගේ මූලික දෙයක් පිළිබඳව විෂද භාවයක් ඇති කෙනාට පැටලෙන්නේ. පැටලුණත් වැඩි වෙලා යන්නේ නැහැ. ඒ කර්මස්ථානාධාරයේ සතුටු ගුණයක්. නමුත් ඒ කර්මස්ථානාධාරයේ වග බලා ගන්න ඕනේ විවිධකාර sannivedana ක්‍රම වලින් ඒ ගුරුවරයාට තියෙනා වූ ගුණය ශිෂ්‍යයාට ආරෝපණය කරනවා. ආරෝපණය කරන්න නම් ඒ ශිෂ්‍යයා දිගින් දිගට දිගින් දිගට මේ කියන තාලට භාවනා කරන්න ඕනේ. කියන ආකාරයට සමුක සාකච්ඡා පවත්වන්න ඕනේ. ඒ වාගේම තමන්ට ඇතිදී අත්දකින්නදී ඊ ආකාරයෙන්ම විස්තර කරන එක. ධර්ම ගෞරවයක් කියලා හිතා ගන්න. එහෙම නැතු මට මේ කියන දේවල් උනේ නැහැ කියලා හෝ මට කියන දේ මම කියන්න හදන දේවල් ගුරුවරයා බාර ගන්න කැමති නැහැ කියලා හෝ මූලික ආරවුලක් ඇති කරගත්තොත් දෙන්න අතර සංනිවේදනයේ ලොකු බාධාවක් ඉතින්. ඒත් ආනාපාන සති භාවනා කරනකොට ඒ බාහන පොත්පත්වල සඳහන් වෙනවා කමඨාන් ගන්නවා කමඨාන් දෙනවා කිව්වම දේව කාර්යයක් ගන්නට දාලා කියේ. බොහෝම ගෞරවයෙන් ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ගුරුවරට ජීවිතේ පූජා කරලා මකටතු කරනවා කියලා කියන්නේ ඉතාම කුංචි දෙපාවක්. මගේ නෙවෙයි මේක ගුරුවරයාගේ. මම මේක පැහැදිලිව වාර්තා කරන්න ඕනේ කියලා කරනවා නම් ඒ යෝගාවචරණ මුල් දවස් කීපයක අපහසුතාවයක් දැනෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ අපහසුව දීර්ඝ සැපයක් පිණිස දීර්ඝ කාලයක් සුවේලම දෙයක් වඩපත් වෙනවා. මුල් කාලේ සැප විඳින්න හැදුවොත් දීර්ඝ කාලයක් දුක පිණිසයි කියනවා. අවදාහකත් ගොඩ ඉන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ මොකද මේ ආනාපානය සමථ ධ්‍යානට හෝ විදර්ශනා ධ්‍යානට යනවා කියන එක ඕනම වෙලාවක ඕනම එකක් වෙන්නේ. ඒක කාටවත් పూర్වේ කල්ලාතු නිගමනය කරන්න බෑ. අවශ්‍ය කරලා තියෙන්නේ ඒක වෙන්කොට තෝරා වේරා ගැනීම සඳහා සමත ක්‍රමයේ මේකයි විපස්සනා ක්‍රමයේ මේමයි ගතේ ඉඳපැත්ත මේකයි හලේ ඉඳපැත්ත මේකයි කියලා භාවනාවේම විස්තර කරනවා. ඉතින් මේ தත්තරේ එනකොට යෝගාවචරය අතුල නීවරණ වල බලපෑමක්, සීලයේ දුර්වලකම, පරිසරයේ දුර්වලකම් කියනවා කියනවනම් කවදාකවත් මෙච්චර පිසිදු තත්ත්වයකට එන්නේ නැහැ. අතරමඟදී මහලයක්. ඒක නිසා ඒ යෝගාවචරය ඒ සීලය පිළිබඳව දිගට විස්තර සහතික කර ගැනීමත් පරිසරේ නවතන සල්සා ගැනීමත් කාලසටහන වල කිරීමත් කියන දේවල් මෙතනදී පැහැදිලිවම යෝගාවචරය වාක්‍යයට යනවා. නමුත් මේ පුංචි පුංචි කාරණා ටික භාවනා කරනකොට මතු කර දීම ඒ ගුරුවරයාගේ කාරණාවක්. මේ දෙපැත්තම යාවෙන්න. යා වුණොත් විතරක් ඒ හොඳ වැට අර ගොරෝසුව ඕලාරිකව වැටෙන්න ආ වූ දීර්ඝ වශයෙන් වැටෙන්න ආ වූ හුස්ම රැල්ල කෙටි වෙන බව දකිනකොට යෝගාචරක බාධා වුණා, පාටලය වුණා, අමතක වුණා, ගිහි වුණා කියලා එහෙම අසරණ බවක් ඇතිෙන්නේ නැහැ. හොඳට දන්නවා දැන් එnte ente ente ente නීවරණයන්ගේ තැම්පත්කම එහෙමම තියෙනවා. කයේ තැම්පත්කමත් එහෙමම තියෙනවා. මගේ හිත පවතින හුස්ම රැල්ලද හැපීමේද කියන දැනීමත් එහෙමම තියෙනවා. ඒ තියෙද්දීම හුස්ම රැල්ල එන්ටෙන් එන්ටෙන් අඩු වෙනවා. අඩු වෙන්න වෙන්න වෙන්න ඉස්සරලා දැනුණා නම් හුස්ම රැල්ල යාන්තම් මැද හරිය දැන් මැද හරියවත් නොදැනෙන මට්ටමට වගේ සිුම් වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක භාවනාවේ දියුණුවක් පවත් මම ඉදිරියට ඒ තරමටම හිත තැම්පත් කොට මේ බලාගත යුතු බව යෝගාචර ක්‍රමක්‍රමයෙන් වැඩේට පටන් ගන්නවා. එහෙම නැතුව ඒ අතරමාර තමන්ගේ සීලය පිළිබඳව එහෙම නැත්නම් කාලසටහන වෙනස් වීම නිසා ආහාර වෙනස් වීම නිසා ඉස්තු වෙනස් වීම නිසා නීවරණවත් වීම නිසා බාධා මතුනොත් ඔය කියන එකලස ඔය කියන හරියට නූලක් දිගේ අතක් හදගෙන යනවා වගේ එහෙම නැත්නම් ඒ දණ්ඩ කරවට අත්තල කඩාගත්තා වගේ වුණොත් කලකොල භාවයක් වෙන්න පුළුවන්. එතකොට ආනාපානේ අනිත් භාවනාවට වැඩි බාධා ටිකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ ආනාපානේ කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කිව්වාගේ හොඳ සල්්‍යාගාරයක් ඇති තැනක විතරක්. මේ ආනාපානත් එක්ක සෙල්ලම් කරන්න යන්නත් නරකයි. කරනවා නම් හැමදාම මුලින් ඒ ආනාපානට අවශ්‍ය කරන්නා වූ මූලික කාරණා සලසලා දීලා ඒ සූක්ෂමතාවයන් යටතේ සන්තෝෂේව පනීතෝච කියන විදිහට සාන්ත ප්‍රණීතව භාවනා කරන කම තමයි මේ ක්‍රමය හරියන්නේ. ඒක නිසා මේක බුදුරයන්ට ගැළපෙනවා කියන එක තර්කානුකූලයි ඇත්තයි වෙන්න පුළුවන්. නමුත් අපිත් බුදු වෙන්න බලාපොරොත්තු වෙනවනම් පටන් ගන්නකොට අපි ළඟ තියෙන මේ ඕලාරික ගති සීලයෙන් පුළුවන් තරම් අපි සුකුම භාවයට සීතල භාවයට පත් කරගන්න. දෙවෙනි එක තමයි මේ ගුරුවරයා කියන දේ අහන ගතිය. ධර්ම ගෞරවයේ ඊටු සියල්ලම අපි කල්යාණ මිත්‍ර ආශ්‍රිත භාවය. එහෙම නොවි ඒ අතරමැද හිතණ්ඩයි ඒ අතරමැද විවිධාකාර පොත්පත් කියවන්නයි වගේ කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක අවුල් වෙනවා කියන එක අනිත් භාවනාවට වැඩි බලපාන. ඒක නිසා මේ කියන தත්වයන් සුදුසු සපය தත්වයන් පවත්වාගෙන යනවනම් මේ ජීවිත වශයෙන් කෙටි වශයෙන් බලපු පියවර දෙක පැත්තට පස්සේ සම්බකාය ප්‍රතිසංවේදී මුළු ආශාස ප්‍රසආසයේ මේ මැද ගොරෝසුට වැටෙනවා අග නොදැනී පවතිනවා වගේ කියලා කලින් කිව්වට එන්ට එන්ට මැද විශේෂ හැපෙන අවස්ථාව සිවුම් වෙන්න පටන් ගන්නතර පස්සේ විගතෝම ආස්වාද ප්‍රසආතේ පුරාම පවතින දැනෙන නොදැනෙන ප්‍රමාණය ඒක ආස්වාද ප්‍රසආස මුළුල්ලම අතගාගෙන යන්නා වූ යම් විදියක මධ්‍යස්ථගත අත්දැකීමකට පෙර නුහුරු අත්දැකීමකට යෝගාචරය මතුවේ යෝගාචරය ඉදිරිපත් ඒ වෙලාවට යෝගාචරය හොඳ සැලකිල්ලෙන් බැලුවොත් නාසිකාග්‍රයේද හිත තියෙන්නේ නැද්ද කියන එකත් සැකයි හරියට ඔළුව මැදට ගියා වගේ. ආස්වාද ප්‍රසආදයේ මේ මැදද මේ මුලද මේ අගද කියලා ගන්න බෑ. හැම තැනදීම සමාකාර වගේ දැකීමකට එන්න පටන් ගන්නවා. කලබල හිට ඇති අසම්පජඤ්ඤ මුත්තසති ඉක්නාට මේක මහා ව්‍යසනයක්. මේක මහා හොයා ගන්න බෑ ගන්න බැරි තමයි. නමුත් දහසක් නැයි මේක තේරුම් අරගන්න පුළුවන් කෙනාට තේරෙනවා දැන් එන්ට එන්ට එන්ට සංසිඳනවා. ඒක නිසා දැන් ඒ මුලමෙද ආග විශේෂ නොපෙන්නුවත් මුලමඳාගත් බලනාසුලුව ඒ සඳහා විශේෂයෙන් යෙදනා වූ සම්පජාන්නේ වෙන්කොට දැනගන්නා වූ ඥානයකින් යුක්තව සම්පූර්ණයෙන්ම චක්‍රය මත ගන්න පුළුවන්. එතකොට යෝගාචර හුඟක් වාර්තා කරන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසආද දෙක අතරමැදකුත් තියෙනවා. ප්‍රසආසය ආස්වාදයේ දෙක අතරමැදකුත් තියෙනවා. එතන ගොරෝසු ආස්වාදයේ මැද ලොකු වෙනසක්. එතකොට කියන්න පුළුවන් ආස්වාද ප්‍රසආද සියල්ල මේකට අපි සාමාන්‍යයෙන් ආධුනිකයන් තේරෙන වචනේ කියන්නේ මුල මැද අග දකින්න භාවනා කරනවා කියන්නේ. නැත්තම් ආසාර ප්‍රසආස කය මුලුල්ලම දැක ගැනීමෙන් භාවනා කරනවා. අතන මුලුල්ල දැකට නොදකින්න භාවනා කරනවා වගේ එකක් තමයි මෙතන වෙන්නේ. නමුත් හිතේ නම් නෑ කවදාකවත් කලබලකම බලාපොරොත්තු වෙනා මේකත් වැඩිය මත්තර සිම් වෙනවායි කියලා ඒ මොකද ඊගාට තියෙන්නේ පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමීති සික්කති. අර ඉස්සෙල්ලා තිබුණේ